ඊ සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් එමෙතන් කමටහන් සුද්ධ කිරීමකටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් සතිವಾರය ආරම්භ කළ දින විදිහට අපි ආරාධනා කරමු. තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්ස අද දවසට කමඨහන් වාර්තා 13ක් තියෙනවා භාවනාව පිළිබඳ 9යි වෙනත් ඒවා 4කුයි අති ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය මෙවර මාගේ ප්‍රථම කමඨහන් වාර්තාවයි මා කලක් සිට ආනාපාන සති භාවනාව වඩන අයෙක්මි රිට්‍රීට් කීපයකටම සහභාගී වී අත්දැකීම් ඇත්تمي දිනකට අඩුතරමින් පැයක්වත් භාවනා කරමි පරයන්කේදී මූලික කමඨහන ලෙස හුස්ම රැල්ලේ වැයවීම දෙස අවධානයෙන් සිටිමි සිත සතිමත් වී සමාධිමත් වන විට මාගේ කය ගිනි උදුනක් උඩ සිටිනවා වැනි තත්වයක් බොහෝ කාලයක් පැවතිනි. මේ භාවනාවේ ඵලයක් ලෙස දැන සිටි නිසා ඒට කැමැත්තක් හෝ අකමැත්තක් නැතුව සිටීමේ. දැන් එය දැනෙන්නේ ඊතා කලාතුරකිනි. නිතරම මෙන් මාගේ ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් වී සිත ලෙහෙසියෙන්ම තැම්පත් වුවත් මාස කිහිපයකට පෙර සිට මේ අවස්ථාවේදී මාගේ සිතට මුහුදු රැලිමෙන් සිතුවිලි නැගී එන තත්වයක් පැවතුණි. ඔබ වහන්සේගේ කමඨහන් සුද්ධ කිරීම වලදී මෙවැනි විටක පැත්තකට වී සිතුවිලි දෙස බලා සිටින ලෙස දී තිබූ උපදෙස් අසා තිබුණ නිසා මෙම වැඩමුළුවට පැමිණෙන තෙක් එසේ කළමි. ඉවරයක් නැතුව නැගෙන සිතුවිලි ගැන ඉඳහිට සිතේ අසතුටක් පැන නැගුණද පැන නොනැගුණාද නොවේ. පරයන්කේදී කයට දැනෙන වේදනා විනිවිද ආනාපානයට සහ ඉරියව්වට සිත යොමු කළ හැකිය. බොහෝ විටක පරයන්කේදී මම මෙතන ලෙස මෙනෙහි කරන විට දැනෙන්නේ හිස මුදුනින් ඉහළට නැගෙන ශක්තියක් මෙනෙහි කරන ලෙසිනි. මෙවර දින කීපයකට පෙර මාගේ හුස්ම ගෙවි ගිය පසු සිතට නැගෙන සිතුවිලි අතරින්ම ෂේම භූමියක් වැනි වූ ප්‍රදේශයක් කෙමෙන් මතුවන්නට විය. එය ඔබ වහන්සේ වර එක දේශනාවකදී පැවසූ ආකාරයෙන් වතුර මතු පිට ඇති පාසීවත් කිරීමෙන් පිරිසිදු වතුර මතු වීමක් වැනිය. තවද එසේ පැන නැගුණු ඊටාම තැම්පත් කැළඹිලි රහිත සැපක් හෝ දුකක් නැති తত্ত্বය මට දැනුනි. මෙය මාගේ හොඳින් දැන හඳුනන තැනක් ලෙස මෙය මා හොඳින් දැන හඳුනන තැනක් ලෙසය. මුල් පරියංක කීපේදීම මේ తত্ত্বය මට නැවතත් දෙනෙත් පියාගත් සැනින් ඉබේම දක්නට ලැබේවි සිතන තරමින් මගේම වී මා ළඟ තිබුණු දෙයක් ලෙස හැඟිනි. ඒ අසීමාන්තික පරාසයක පැතිරී තිබිනි. නමුත් එය සෑම විටම උපයා ගත යුතු විය. වරක් දෙවරක් ඒ ඒ ඒ අපේක්ෂාවෙන් සිටියද සිතවිලි ගොන්නක් දෙස බලා සිට නැගිට යන්නටද සිදු විය. මේ අවස්ථාවට යාමේදී මගේ සිත කිසිම ගැඹුරකට කලුවරකට හිස්තැනකට හෝ ඈතකට යෑමක් නැත. එය සිත මතු පිටින් එය සිත මතු පිටින්ම මතු වෙන්නාක් ලෙස හැඟේ. සෑම විටම මෙය මාගේ නිකලෙස් සිත නොවේ දොයි නොවේ දොයි සිතේ. පාරයන්කේ නිමවන තුරුම මේ පවතී. කීප විටක් අතරින් පතර සිතවිලි මතු වුණත් සතියෙන් යුතුව ඒවට ඈත්මත් ඈත්මත් කර මාගේ ෂේම භූමියට ළඟා වීමට හැකිය. දැනට පාරයන්කෙන් පසුවද මගේ හිස දෙපසම සෞම්‍ය දැනීමක් නිබඳවම පවතී. සක්මන් භාවනාවේදී ඊතා ඉක්මනින් සතිමත් වෙමි. ඉන්පසු මම ඉන්පසු මම ඇවිදිනවා යන දැනුමින් ඔහේ ඇවිදිමි. සාමාන්‍ය ජීවිතයේද සිත බෙහෙවින් සතිය සමගයි. තරහක් ඊර්ෂ්‍යාවක් පමණක් නොව සතුටකදී වූද බොහෝ විට එය දැනගෙන සිටිමි. සිත සමග ගැටෙන ගතිය අඩු වූද සමහර විටක අකමැති දෙයක ගැටුණු විට එමගින් කය තුල පුපුරු ගසන ගතියක් දැනේ. එවිට ඒ తත්වයට එවිට ඒ తත්වයට මම අකමැති බව හැඳින ගතිමි. ජීවිතයේ බොහෝ දේවල් දෙස වෙනදා නොබැලූ පැත්තකින් බලන්නට කෙමෙන් පුරුදු වෙමින් සිටිමි. ජීවිතයට සරල බවක් එක්වන බව දැනේ. මාගේ භාවනාව වැඩි දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. දින හතක් ගෙවි සතියක් වෙනතුරු බලා සිටි අපට සතිය තිබිය යුත්තේ මේ දැන් මෙතන යයි කියා දුන් ඔබ වහන්සේ চিරත් කාලයක් වැජමේවා. පළවෙනි ලියපු කවි පොතේ ලියලා තිබුණා මේ සඳංගාරු ආදා කිය කිය හිටපු සතිය දැන් මේ මොහොතට ඇවිල්ලායි. දවස් 7ක සතිය දැන් එක එක චිත්තක්ෂණයට ආරම්භ දීලා තියෙනවා කියන්නේ. අපි සිඩ්නි වලදී මේ කරපු සතිපාසලේ ඕකට පොඩි වීඩියෝ ක්ලිප් එකක් පෙන්නවා. ඒකේ නිදර්ශනේ තියෙන්නේ මේ හොඳට අවුව පායලා තියෙන වෙලාවක කුරුලෝ සද්ද කරන වෙලාවක වලාකුළු කැටිති වලාකුළු සීදී බයිසිකල් පැදගෙන මිනිස්සෙක් කාටුන් චිත්‍රක යනවා. ඉතින් මනසට හරි සතුටුයි ඔක්කොම හැම පැත්තෙම හරි මේ සන්තෝෂජනක දවසක්. නමුත් ඒක පාට වලාකුළු වැහැලා එකතු වෙලා වැස්සක් ඇවිල්ලා ඔක්කොම නිකන් හොද්දි බහැලා තීතල වෙලා යනවා. ඉතින් මනසට හරි අප්සෙට් එකක් නෙවෙයි. අර තිබුණු ගතිය නෑ ඔක්කොම ඇහිරිලා. නමුත් ඊට පස්සේ පෙන්නනවා ප්ලේන් එකකින් වලාකුළුන් උඩ පැත්තට යනවා. මුළු පැතර ගියපස්සේ ආයසරයක් ආලෝකේ තියෙනවා. එලකුල යට ඉඳලා බැලුවොත් මහා වැසි දයිස කාලයක්. උඩ නැහැ. ඒ නිසා මේ වලාකුළු ටිකෙන් තමයි මූඩ් එක හදලා දෙන්නේ. ඒ වගේ නමුත් දන්නවනේ මේ මූඩ් එකෙන් එහා පැත්තේ අහසක් කියලා එකක් තියෙනවා. ඒක මේ මේ වලාකුළු තියෙන මේ වටේ අහත් ආහසෙන්තරාවකින් ගිහිල්ලා එහාට ගියොත් තියෙනවා කියලා දන්නවනම් ආහසෙන්තරාව කියන්න ඕනේ නැහැ. දන්නවනම් තේරෙනවා අපිට මේ පරිසරය නිසා කොච්චරක් අපිට අපේ මානසික කාර්ය එහෙම නැත්නම් පරිසරය අනුව කොච්චර හැඩ ගැහෙනවද කියලා. ඉතින් ඒක නිසා හොඳට මතක තියාගන්න බලාකුළු වලින් අහස වහන්න බෑ කියන්නේ. සමහර වෙලාවට බලාකුළු අල්ලලා හිටිනවා අපි මට මතකයි අපි එක රිට්‍රීට් එකක් කරන වෙලාවේ දවස් 3ක් එක දිගටම වැස්සා. ඒ වෙලාවේ ඉරක් හඳක් නැති ලෝකයක් වගේ පේන්නේ. බලාකුළු විතරම වැස්සමයි. නමුත් ඒ වෙලාවක උනත් ඔය මේ පොඩි බලාකුළු තියෙන මට්ටමේ උඩ ඉර පායලා තියෙනවා. ඒක නිසා අපි දන්නවනම් මේ හිතේ මතු පිට ලෙල්ල මේ වගේ নানা ආකාර දේවල් වලින් වැහිලා තිබුණට හිතේ ඇතුලේ තියෙන මේ ජම්බෝන දස්සාවි ගතිය නැත්තම් මේ ප්‍රභාසර ගතිය ඒකෙන් මකන්න බෑ. ඒ නිසා ඒක දන්න එක විතරයි භාවනාවේදී පෙන්ලා දෙනවා. ඇතුලේ කොහොමද ප්‍රභාසරය අර පිටපැත්තේ ආසේ බලාකුළු වගේ පේන්න තියෙනවා. ඒ නිසා ඒක නැති ඒවා හිතවිලි හිත පිරිසුදුව තියෙනවා කියනවා. බුද්ධදත්ත ආමතුරු කියලා තායිලන්තේ හිටිය බොහොම පෙරලිකාර ආමතුරු කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේත් ඒක කියනවා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ චිත්‍රපට ශාලාවට ගිහලා අඳුර කෙරුවට පස්සේ ඒ චිත්‍රපටයේ තිරේ තුල චිත්‍රපට ශාලා තිරේ තුල දියල්ලක් වැක්කිරනවා තිබුණාට තිරේ පෙඟෙන්නේ නැහැ කියලා. ගිනිකන්දක් පෙන්වනවාට තිරේ පිච්චෙන්නේත් නැහැ. ඒකෙ මේ තිරේට වැටෙන පොඩි ආලෝක කදම්බයක් විතරයි තියල්ලයි ගිනි කන්දයි. නමුත් තිරේට මොකුත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ වලාකුළු ගියාට අහසට මොකුත් වෙන්නේ නැහැ. මේ අපිට එක එක මූඩ්ස් ආවට හිතර මොනක්වත් වෙන්නේ නැහැ. ඒ වෙලාවෙ නම් වහකන්න හිතෙනවා. ආයේ කවදාකවත් මේ කොට ගන්න බැරි ස්ථිර හානියක් වෙනවගේ වෙන්නේ නැහැ. ආන්නේ වගේ මේ හිත දැක්කනම් පාෂයන් කරපහම තියෙන වතුර ටික වගේ. ඉතින් භාවනාවේදී පෙන්ලා දෙනවා වරින් වර බොය හිතානින් එක නෙමෙයි manussකම. මෙන්න මෙච්චරක් ප්‍රභාවයක් ඇතුලේ තියෙනවා කියලා. ඒක ඕන වෙලාවට ගන්න බෑ. හැබැයි Tamante හැකියාව තියෙන බව. ඒකට කියන්නේ විභවය කියලා. ඒ විභවයේ තේරුම් ගත්තට පස්සේ තමයි මනුස්සයා මනුස්සෙක් වෙන්නේ. ඒ නිසා ඒ අනිතික ලියලා ලියුමේ ලියලා තියෙන විදිහට ඒක දැනගන්න දැනගන්න සංකර්තා එන්නේ හරි සරලකමක් එන්නේ. හරි නිහතමානී ගතිය. හරිම ළමා උන්චි ළමා සුන්දර ලෝකයක් තමයි යන්නේ. ඉතින් මේක ඒක මහා ලොකට හිතාගත්තොත් කවදාකවත් ගන්න බෑ. ඒ නිසා ඒක හම්බෙච්ච වෙලාවේ සතුටු වෙන්න නැත්තම් නැති බව දැනගන්න හැබැයි ආයෙ ගන්න බැරි කමක් නැහැ දවසක ආයෙත් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා දිගට භවනා කිරීම තමයි මේකට තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්ස මා ආදුනිකයෙකු වන අතර ප්‍රථම නේවාසික භාවනා වැඩසටහනට සම්බන්ධ වෙමි. භාවනාව ආනාපාන සතිය. මම දැන් මෙතන වශයෙන් ඉරියව්වට හිත යොමා භාවනා ආරම්භ කළ පසු නාස්පුඩු සමීපයෙන් සුලන් රැල්ල නාසයට ඇතුළුවන පිටවන ආකාරයෙන් නිරීක්ෂණයෙන් ආනාපානයට යොමු වේ. ආශ්වාස ප්‍රශ්වාසයේ සිසිල් උණුසුම් බව, දිග කෙටි බව වැනි ලක්ෂණ නිරීක්ෂණයේදී ආනාපානයේ සියුම් යන ආකාරය වැටහි. පළමු ප්‍රශ්නය. ආශ්වාස ප්‍රශ්වාසයේ මුලැමැද අග නිරීක්ෂණය කිරීම සම්බන්ධවයි. මෙහිදී එසේ සිදු කරන්නේ නාසයේ සුලං රැල්ල වදින තැනට සිත යොමු කරගෙන සිටින විට ආශ්වාස ප්‍රශ්වාස තරංගයක ස්වරූපයෙන් නැගී බිඳී යන ආකාරය නිරීක්ෂණය මගින්ද දෙවන ප්‍රශ්නය ආශ්වාස ප්‍රශ්වාස අතර හිඩසට හිත යොමු කරන්නේද මේ මේ ආකාරයටමද නැතහොත් ආශ්වාස ප්‍රශ්වාසයේ එක පද්ධතියක් ස්වරූපයෙන් බලන විටද වරහන් තුල සිස්ටම් ඇප්‍රෝච් මා නාස්පුඩු සමීපයේ සිත පිහිටවමින් ආශ්වාසයේ ගෙවෙන තැන නිරීක්ෂණයේදී එම හිඩැස වරහන් තුල ગેප් එක අවස්ථාවට ආසන්න වෙත්ම හුස්ම ආයාස කරව නතර කර ගැනීමක් සිදු වන නිසා මේ ගැන දැන ගැනීමට කැමැත්තෙමි. තවද ආශ්වාස ප්‍රශ්වාස අතර ગેප් එක සහ හුස්ම ගෙවුණු පසු දැනෙන නිශ්චල తত্ত্বය එකක්මද යන්න කාරුණිකව පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේක තියෙනවා මේ බෝලෙට ගසන්නට සැරසෙන ක්‍රීඩකයා අවදානයෙන් එන පෙර මග සිටියා හුස්මට හොඳින් අවධානය යොමු කරවා රමුණක මුල මැද අග අපි දුටුවා කියලා පොඩි ආමතුරු කවියක් කිව්වා ඉතින් මේ වගේ ප්‍රශ්න හතරක් අහලා නතර වුණා ඇති. ඕනේ තරම් අහන්න පුළුවන්. ඔක ටිකක් කල් කරගෙන යන්න. යනකොට ඒක මෝරලා එනකොට තේරෙනවා. අමෝරාවෙන් ගන්න ගියත් බෑ. දැන් තමයි තේරෙනවා නම් ආනපානේ සංසිඳන පැත්තට ගියයි කියලා ඉතින් වැඩි පටන් අරන් තියෙනවා. ඔක දිගට කරන්න. කරන්න ගියාම මූල ධර්ම ඉස්සරහට දාන්න යන්න එපා. ආනපානේ බලන විදිහ බලන්න. එයා එතකොට එයාගේ රංගන ටික දර්ශනය කරන්න පටන් අර ගන්නවා. ওই මුලමැද හොයන්න ගියොත් අර සංසිඳීමත් ඇති වෙනවා. පෑදීදියට බොරදී එකතු වෙනවා. අනාකූල ප්‍රවාහය ආකූල කරනවා. ඉතින් ඒක තමයි සාමාන්‍ය හිතේ ඇති. ඒක නිසා ස්ථිරහානියක් වෙන්නේ නැහැ. නමුත් ඒ ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙනවා. හොඳට ඕම ආනපනතාව සංසිඳවන්න යන්න සංසිඳන යනකොට මේ මුලැමැදක බලන්න යන්නත් එපා කොතනද බලන්න යන්න කියලා තනත් එපා සිස්ටම් අප්‍රෝච් රිඩක්ෂනිස් අප්‍රෝච් මුකුත් තිබෝ කොහොම ඉස්සරහට යනකොට තේරෙනවා. ඉතින් පළවෙනි රිට්‍රීට් ආපු කෙනෙකුට නම් සතුට වෙන්න පුළුවන්. ඒක දිගට කරන්න කියන එක තමයි කියන්නේ. අපි කවි ටිකක් අහනවා තාචුට්ටේ. ගරු ස්වාමින් වහන්සේ පළමුව ඔබ වහන්සේ ඉටු කරන මේ මහත් පුණ්‍ය සේවයට මාගේ ප්‍රණාමය. මම භාවනාව ඊතරම් ප්‍රගුණ කළ කෙනෙකු නොවෙමි. අතරින් පතර ඉඩ ලැබුණු විටක භාවනා කර ඇත්තෙමි. නමුත් මම නිදහසේ එක තැනක ඉඳගෙන සිටීමට කුඩා කල සිටම කැමතියි. මෙම වැඩමුළුව මාගේ ප්‍රථම අත්දැකීමයි. ඊතා අගය කරමි. පරයන්කේ සහ සක්මන එකසේ ප්‍රිය කරමි. සෑම දිනකම කමඨහන් වාර්තා ලියුවත් ඒවා ඉදිරිපත් කළේ නැත. ඊට හේතුව මගේ අත්දැකීම් වෙන කෙනෙකු විසින් ඉදිරිපත් කරනු ලැබූ ඒවා ඒවාට උපදෙස් ලැබුණු බැවිනි. අද උදෑසන පරයන්කේ විශේෂිතය. හුස්ම රැල්ල සංසිඳුණාට පසුව ඇතිවන හිස් අවස්ථාවේ වැඩි වෙලා රැඳී සිටීමි. එම අවස්ථාවේ මගේ කය සම්පූර්ණයෙන්ම නොදැනී ගොස් ඊටාම ශාන්ත අවස්ථාවකට මනසපත් වී තිබිනි. මගේ ජීවිතයේ ඊටා කුඩා කාලේ මට මතක ඇති තැන්වල සිට මේ දක්වා සිද්ධීන් විකාශය විය. මගේ දෙනෙත් වලට කඳුළු පිරිනි. කාලය අවසන් වන තුරු මම මේ ශාන්ත ස්වභාවයේ ගත කෙලිමි. නැවත වරක් මෙවැනි වැඩසටහනකට සහභාගී වීමට ඊටා කැමැත්තෙන් සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් අපිත් බලාපොරොත්තු වෙනවා නැවතම යමු කියන්නේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රශ්වාසය ගරුතර ස්වාමීන් වහන්ස මා භාවනාවට ආධුනිකයෙක්මි මෙය ප්‍රථම භාවනා වැඩසටහනයි මා ආශ්වාස ප්‍රශ්වාසයේ දෙස බලා සිටීමේදී ටික වේලාවකට පසු පිටෙහි මස් පිඩුවල වේදනාවක් දැනේ නමුත් සිතට වෙන අරමුණක් වරහන් තුල සතුට හෝ අසතුටු සිටිවිල්ලක් පැමිණ ඒ දෙස බලා සිටීමේදී ආශ්වාස ප්‍රශ්වාසය හා වේදනාව දැනීමේ අව අවධානය නැති වී යයි. සිතුවිලි අරමුණු දෙස බලා සිටීමට හැකි නමුත් එම සිතුවිලි මට සිතෙන ඒවාද නැතහොත් මම සිතන ඒවාද යයි කියා වෙන්කර ගැනීමට අපහසුය. මගේ ප්‍රශ්නය නම් සිතන හා සිතන අරමුණු වෙන්කර හඳුනාගන්නේ කෙසේද කියයි. ඒ සඳහා ක්‍රමවේදයක් හෝ උපමාවක් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ, මේ දෙක අපි වෙන් කළා දැනගත්තත් කරන්නේ ඒ හිතවිල්ලට එන්න දෙන එක නිසා ඒක හිතෙන හිතෙන කියන එකට වැඩිය බලනවා පෙනෙනවා කියන එකට අවධානය යොමු කරන්න අහනවා ඇහෙනවා කියන එකට ඒකෙදී ඇයි එහෙම අවධානය යොමු කරන්නේ අපිට පේන දෙයකින් කවදාකවත් අපිට කෙලෙස් උපදින්නේ නැහැ කෙලෙස් උපදින බලන දේවල් වලින් විතරයි අපිට ඇහෙන දෙයකින් කවදාකවත් කෙලෙස් උපදින්නේ අපි අහන්න ගියොත් තමයි කෙලෙස් උපදින්නේ. ඉතින් මේකට තමයි අපි පරිශීලනයක් කරලා පෙන්නනවා පොඩි ළමයින්ට රින්ගි බෝල් එක ගෙනලා ගහනවා. ගහපුවා ළමයා අහගෙන ඉන්නවා. ඒක තැනකට ගියාට පස්සේ අහනවා ඇහෙන්නේ සම්පූර්ණ අවධානයෙන් අහගෙන ඇහෙන්නේ ඒක පූර්ණ ආධ්‍යාත්මයක්. ඒ නිසා අපි හිස් අවකාශයේදී ඇත් දැල්වල බලන මොකක්ක පේන්නේ නැහැ. ඉතින් ඒකට ඉබේම හිත නිකන් gedere යන ගතියක් තියෙනවා. ඒ වගේ හිතනවා නම් හිතපං හිතෙනවා නම් හිතච්චාවේ මොනවාරි කියලා බලන දේ අහන දේ හුඟක් ලේසි පිරිසුදු කරගන්න අනිතික දැනෙන දේ ගඳ බලනවාද ගඳ දැනෙනවාද රස බලනවාද රස දැනෙනවාද පහස ලබනවාද පහස දැනෙනවාද කියන දේවල් ඒවා පෙන්නලා තමයි බුදුචාන්හන්සේ මේ ඇහ කන ditta sutta muta ඊට පස්සේ විඤ්ඤාතයට යන්නේ ඔය හිතවිලි පිළිබඳ කතාව ඒ තමයි හිතනවා නම් ඒකෙන් පිටිපස්සේ තියෙනවා තණ්හා මාන දිටි මොකක් හරි එකක්. හිතෙන දේ පරණ වෙච්ච එකක්. ඒකෙන් කවදාකවත් කෙලෙස් උපදින්නේ නැහැ. හැබැයි මේ හිතෙන දේ පිළිබඳ මනාපමනා පාල වුණොත් ඒකට කෙලෙස් උපදිනවා. ඒ නිසා හිතවිලි පිළිබඳව එච්චරම තේරුම් ගන්න උත්සාහ කරන්න එපා. නමුත් බලනවද, පේනවද, අහනවද, ඇහෙනවද, දැනෙනවද නැත්නම් අත ගන්නවද කියන එක. ආන්නේ ටික පොඩ්ඩක් සැලසුම් බලන්න ඉන්න. ඒකට තේරෙයි 80%කටත් වැඩිය මේ කාගේ දෝ න්‍යාය පත්‍රය ජීවිතේ පුරා දුවන්නේ. ඇහි තියෙන කටයුතු වලින් ඉතාම සුළු ප්‍රදේශයක් අපි බලන්නේ. නමුත් ඇහැ දිගටම පෙනීම සිද්ධ වෙනවා. ඉතින් අපි මුළු පෙනිච්ච හැම දෙයකම හිත නරක කරගන්නවා. තැවෙනවා, දැවෙනවා. නමුත් තැවෙනවා නම් තැවෙනවා නම් විය යුත්තේ බලපු දෙයට විතරයි. අපි අහන දේවල් තියේදී ඇහෙන දේවල් වලට ඉත්තරක් කරගන්නේ අමනකමට, තකතිරකට, පෘතජනකමට. ඒ දෙක වෙන් කරලා දෙනවා සතියෙන්. එතකොට හිමේ හිමීටයයි ඔය හිතනවාද හිතනවාද කියන එකට ඒ නිසා බලනවා අහනවා කියන පැත්තට ඒකෙන් පටන් අර ගන්න පාඩුව. ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මඟ පෙන්වීමට අනුව කලක සිට මම ආනාපාන සති භාවනාව කරමි. සතිය පුරුදු කරමි. බොහෝ අත්දැකීම් ලබා ඇත. අද උදේ පරයන්ක භාවනාව සඳහා සතියෙන් වාඩි වුනිමි. ටික වේලාවක් යනතුරු සංඥාවල් පාවෙනු දුටිමි. ඒවා පාර අයිනේ සිටින ඊතා අසරණ අබල දුබල වයසක මිනිසුන් අතපය නැති අසරණ ළමයින් ඇටසැකිලි ඇටසැකිලි වැනි ඒවා විය. ටිකකින් ඒවා නැති වී අහසට අහස යටපැත්තට හැර වූ අවකාශයක සිටියෙමි. ඊළඟට මා වටා ඇති වායුගෝලය වැනි වායුගෝලයක් වැනි తত্ত্বය හරියට හුලම් තදින් පිර වූ ලොකු බෝලයක ඇති කුඩා හිලකින් හිමින් හිමින් හුලම් පිටවෙන්නක් මෙන් හිස් වෙනු දැනිනි. තවත් වරක මා හිඳ සිටි ඉරියව්ව එකතු වී තද වී ඉස්සරහට තල්ලු කරනවා වැනිය. ඊළඟට මට දැනුනේ හැමතැනම වාහන පිරුණු පාරකි. මායයා සහ සතිය එහි දුවන කාර් දෙකකි. මාරයා නැමැති රතු ලස්සන කාර්ය වෙට්ටු දමමින් සතියට මග හරස් කළත් සතිය හොඳින් වාහන බහුල පාරේ ඉදිරියෙන් ගමන් කරයි. මම ඒ දැක්කිමි. තව ටිකකින් නිින්දත් නොනින්දත් අතර ස්වභාවයට ගියමි. සතියෙහි තිබුණි. බොහෝ වේලා සිටියෙමි. ඔබ වහන්සේට නිරෝගී භව හා නිවන් සුව ලැබේවා. හොඳයි. වෙනයි ගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාව ආනාපාන සතිය අද උදෑසන භාවනාවට වාඩි වී මම දැන් මෙතන වශයෙන් කයට සිත යොමා ආරම්භ කෙලිමි මද වේලාවකින් කාමරේට සමාවෙන්න මද වේලාවකින් කාමයට බර චිත්ත රූප ගලා ඒමට පටන් ගත්තේය මෙම චිත්ත රූප කලකට පෙර ඇසුරු කරන ලද ඒවා බව වටහා ගතිමි ඉක්බිති රාගසිතක් රාගසිතක් වශයෙන් එක දිගට මෙනෙහි කරගෙන කරගෙන ගියෙමි. නමුත් චිත්ත රූප නැවත නැවත පැන නැග භාවනාවට බාධා පමුණවන බවක් වැටහුණි. තවද ඒ චිත්ත රූප ඔස්සේ තරමක ප්‍රපංච වීමක්ද සිදුවිනි. ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණයට හිත යොමු කිරීමට තැත් කළද එවිට නොසන්සුන් ගතියක් වැටහිනි. කායට සිත තැබීමට උත්සාහ කළද චිත්ත රූප වලින් බාධා පැමිණියේය. මෙය මෙම භාවනා වැඩමුළුව තුළ අද දින පමණක් අත්දැක්කෙමි. කලකට පෙර ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද උදේනි රජ සහ පින්ඩෝල සාමණේර තෙර අතර සංවාදයේද ශ්‍රවණය කර කර ඇත්තෙමි. මෙසේ මෙහිදී මෙසේ ඇතිවන රාගසිත මා නිරීක්ෂණය කරන ආකාරයේ දෝෂයක් ඇති බවට සිතේ. මෙවන් අවස්ථාවක මුහුණ දීමට සුදුසු උපදේශක් ඔබ වහන්සේගෙන් කාරුණිකව අපේක්ෂා කරමි. මෙහිදී රාගසිතක් වශයෙන් මෙනෙහි කරගෙන යාමේදී ඊට යටින් ද්වේෂ සහගත සිතකුත් වැඩ කරනවා දෝයි සැකමතුවේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි මේකෙදි තියෙනවා මේ සරුවච්චන් වහන්සේ දේශනා කරපු සාන්දිට්ඨික සූත්‍රය කියලා සූත්‍රයක්. ඒකදී බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා තමන්ගේ හිත රාගෙන් රත් වෙච්ච වෙලාවක දැන් මේ තියෙන රාගය කියලා දන්නවනම් ඒක ධර්මයේ සාන්දෘෂ්ටික ගතිය පෙන්වන ලකුණක්. ඒක හරියට ආස්වාසය එනකොට මේ තියෙන්නේ ආස්වාසය කියලා දැනගත්තා වගේ. ඒක ප්‍රස්වාසයක් නෙවෙයි. පිම්බි මෑකිලි මොකුත් නෙවෙයි. රාගෙත් නෙවෙයි. ආස්වාසය. ඒස ප්‍රස්වාසය එනකොට දන්නා මේ ආස්වාසයත් නෙවෙයි මොකක්ද ප්‍රස්වාසය කියලා. ඒ වගේ රාගේ එනකොට මේ රාගේ කියලා දන්නවනම් ඒකේ ධර්මයේ සාන්දෘෂ්ටික ගුණේ පෙන්වන එක. ඒක සදාචාරවාදියෙකුට හිතා ගන්නවත් බෑ. එයා හිතන්නේ මේක නැති කරන්නනේ. නමුත් කවදා හරි රාගේ රාගේ වශයෙන් තේරුම් ගන්න නැතුව නැති කරන්න බැරි නිසා ඒවා පෙන්වලා දීලා තියෙන්නේ ධම්මානුපස්සනා මට්ටමේ. ධම්මානුපස්සනාට කරපත් තමයි නීවරණ ධර්ම තන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං සම්තිමේ යජ්ජත්තං කාමච්ඡන්දෝචි පජානාති. මගේ හිතේ දැන් කාමච්ඡන්දයක් ආවනකොට හිතේ තියෙනකොට මට දැන් කාමච්ඡන්දේ තියෙන්නේ කියලා දැනගන්නවා. අසන්තං වා කාමච්ඡන්දං uppannෝ hoti තං චපජානාති. කාමච්ඡන්දේ නැත්නම් ඕන කාමච්ඡන්දේ ආවා. ඒක දන්නවා. තන්තං වා කාමච්ඡන්දං පහීනාදි තං චපජානාති. ඇතිච කාමච්ඡන්දේ යනවා. දන්නවා. ඉතින් කාමච්ඡන්දයත් එක අරමුණක් විතරයි. ඉතින් ඒක දැකලා ඒක භාවනාවට නව ගන්න නම් තෑහෙන මට්ටමකට සතිය දිනු වෙලා තියෙනවා. සදාචාරය ආපු ගමන් ඉතන චික්කේ මෙච්චර භාවනා කරන කෙනාට කාමරාගේ මත වෙනවා ලියන එක නා කාමරේ කියලා කියනවා කියලා තරහා යනවා. ඒක කරන දෙයක්. ඉතින් ඒක නිසා ඒක එනකොට මූණ දෙන්න පුළුවන් නම් එතකොට ටක් ගන්නකොට තේනවා ආස්වාසයනට ආස්වාසය කියලා අල්ලනවා ප්‍රසවාසයනට ප්‍රසවාසය කියලා අල්ලනවා. ගරු ස්වාමීන් වහන්සේ. ඉනාවෙන් ඩොට්ටු නෑ. සෙල්ලමක් නෙමෙයි කරන්නේ තෝල්ක වැඩේ. ගරු ස්වාමීන් වහන්සේ පසුගිය දිනවල කම්පටහන් සුද්ධ කරගත් නිසා පරයන්කේ පිළිබඳ කෙටි අත්දැකීමක් සඳහන් කරමි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. හුස්ම ගෙවි ගිය පසු පරයන්කේ පුරාව පුරාවට විවිධ ධාතු ගුණද බොහෝ වේලා පවතින නිශ්චලත්වයේද අත්දකිමි. යම් යම් අවස්ථාවල හිසට තොප්පියක් දාගෙන සිටින්නාක්සේ හැඟේ. පරයන්ක කීපයකදී මෙය අත්දැකීමි. බොහෝ විට පරයන්කය අවසන් වූ පසු සුළු වේලාවක් මේ පවතී. යම් උපදෙසක් ඇතොත් ලබා දෙනු මැනවි. මෙම වැඩසටහන සතිය වර්ධනය කර ගැනීමට මහත් උපකාරී විය. ධර්මයේ පිළිබඳ ඔබ වහන්සේ කරන විවරණ මීට පෙර අසානු තිබිනි. සසනින් එතර වීමට මඟ පෙන්වීම පිළිබඳ ඔබ වහන්සේට සදානා යැති. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් නිර්වාණ අවබෝධයත් හදවතින්ම පතමි. වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාටත් උදව් උපකාර කළ සැමටත් සහභාගී වූ සියලු දෙනාටත් නිර්වාණය අවබෝධ නිර්වාණය අවබෝධෙම වේවා. යම් පරියන්කේක නැත්නම් යම් සක්මනකදී අපිට සතිය මුදුන්පත් වුණා නම් දැන් මේ සතිය කියලා හොඳට දන්නවනම් ඒක අපිට දැක ගන්න පුළුවන් සතියේ සමුදය ආහට ගැනීම දකින්න පුළුවන්. ඊට පස්සේ ඒක වෙනස් වෙමින් යන හැටි. කවදා හරි මේ ඇතිවෙච්ච සමුදේ වය දකින්න ඕනේ නා. නැතිච්ච සතිය ගෙවෙන හැටි පරියන්කේ නැගිටට පස්සේ බලන්න මේ අතරගත සීන් වැලි දෝතක් වගේ මේ නූල් වැක් කරනවා වගේ ඔක්කොම වැක් කරලා වැක් කරලා ඉවර වෙනවා. සතිය වැය වෙන තැන, සතිය ක්ෂය වෙන තැන, සතිය නිරුද්ධ වෙන තැන අපිට ඒක පේන්නේ අරියාදුවක් වාගේ, වැරදිල්ලක් වාගේ, පෙරදිල්ලක් ආයි නිසා අපි ඒක දකින්න කැමති නැහැ. නමුත් වාසියක් තියෙනවා කොයි වෙලාවකරි මේ හදාගත්ත සතිය. දැන් මම නැගිටලා පස්සේ නැති වෙනවා මම ඒක නැති වෙන හැටි බලන්නම් කියලා බැලුවොත් නැතිවීම හිමීට සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒක නිකන් වැලිදෝ අතරගත සීන් වැලිදෝතක් වගේ අතර යනවා. ඒත් සතිය හැමාරේ බලන්න, සතිය ක්ෂය වීම දා බලන්න, සතිය වැය වීම බලන්න මම දෙන්නේ දර්ශනේ බොන්ඩියා සැරපරුසයි. ඇහැලේපල කුමාරියාමි තමන්ගේම දරුවා වනයේට දාලා කොටනවා. මේ තමන්ග කුසින් වදාගත්ත දරුවා රාජානක් ඇවිල්ලා තිනවා වනේ ලාලා කොටපන් කියලා. මේ තමන් හදාගත්ත සතිය ගෙවෙන හැටි, තමන් හදාගත්ත සතිය වැය වෙන හැටි, ක්ෂය වෙන හැටි දකින්නවා කියප කියවෙනවා බෞද්ධයන්. ඒ මොකද සතිය ඒකාන්තයෙන්ම සූර්යයක දාගෙන එල්ලගෙන ඉන්න හිතෙනවා. මේ සතියත් අනිත්‍ය ධර්මයක් සතියත් දුක්ඛ ධර්මයක් සතියත් අනන්ත ධර්මයක් කියලා තේරුම් ගන්න නම් අර පරියංකේදී ඇති වෙච්ච සතිය පරියංකෙන් නැගිටලා පස්සේ ගෙවෙන හැටි බලන්න. ඒක අමානුෂිකයි. ඇත්ත. අමානුෂිකයි කියලා නෙමෙයි ඒකට කියන්නේ උත්තරී මනස ධර්මයක් කියලා කියන්නේ. manussත්වයේ ඉක්මවපු ධර්මයක් Taman විශ්ින් උපේන ලද්ද දේ වුණත් ඒක නැති වෙනවා. නැති වෙන දිහා පොඩ්ඩ හොඳට බලන්නේ. බලන් ඉන්නකොට නැතිවීමේ වේගය අඩු වෙනවා. බලන්න දන්නේ නැත්නම් නැතිවීමේක වැඩි නිසා පරියන්කෙන් නැගිටිනකොට ලෑස්ති වෙන්න. දැන් මෙතනින්ලා පෙන්වන ජවනිකාව තමයි සතියේ Nirodhe වැත්ත දකින්න එක. සතියේ ක්ෂය දැකීම, සතියේ වැය දැකීම ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. ඒ තමන්ගේම දරුවා මැරෙනවා අත් දෙකේ තියාන බලා ඉන්නවා වගේ. ඒක දකින්න නැතුව කවදාකවත් සම්මා සත්‍ය හරියන්නේ නෑ. අම්මා සත්‍යට යන්නේ ඉස්සලා ඒක දකින්න ඕනේ. සති සම්බොජ්ජංගම් බික්ක වේ භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසග්ගාණු පස්සී කියලා බොජ්ජංග මට්ටමේදී මේක විශේෂ භාවනාවක් විදිහට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. සති බොජ්ජංගේ සති සම් බොජ්ජංගේ වඩන්න විවේකීව එනකොටත් විවේකීව යනකොටත් විවේකීව. විරාගීව එනකොට භාෂාවෙන් බලන්න යනකොට කනකාට වෙන්න එපා. රාගයෙන් තුර නිරෝධ නිරෝධානුපස්සී සතියෙත් ඉවෙන පැත්ත. පටිනිසක් ගන්නපස්සේ කවදා හරි අතාරින්න වෙනවා කියන අදහසින් බැලුවොත් ඒක තමයි සතිය කියන උපරිම ප්‍රයෝජනය. අපි නිකන් වාල් භාවයක තියෙනවා දැන්ට. ඒක ඇත්තනේ දවස් හතක් පුරා මහන්සිලා හදාගත්ත දෙයනේ. ඉතින් ඒක නැති වෙනවා බලනවා කියන එක එච්චර ඥානවන්ත උපදේශයක් කියලා හිතෙන්නේ නැහැ. නමුත් ඒක ඒක තමයි මේ පෙළ ගැහිලා තියෙන්නේ. පරියන්ක නැගිටලා පස්සේ සතිය කඩන්න එපා. සතිය පවත්තන්න. නමුත් මතක තියාගන්න මේක දැන් එන්න එන්න දුර්වල වෙලා ඊගාව පරියන්කට එනකොට ආයෙ මුලට බහැලා තියෙනවා. ආනේ ඒ ගෙවෙන පැත්ත බලන්න පුළුවන් නම් සතිය අපි කෙරේ පවත්තන වශී භාවය අඩු කරලා අපිට සතියේ ස්වායක්ත වෙන්න පුළුවන්. ගරු ස්වාමින් වහන්ස වේදනාවල් නිරීක්ෂණය කිරීමේදී පළමුව තොගයට පෙනේ හරියට ෆයර්වර්ක්ස් වාගේ විවිධ හැඩ තීව්‍රතා එයි යයි දිගටම පවතී නිවි යයි වැඩිම තීව්‍ර තැන බලා එය අඩුවීමට ප්‍රථම වෙන තැනක තීව්‍ර වේ මෙසේ තනින් තැනට පැමිණ පැනීම නිසා වේදනාවේ කෙලවරක් බලා ගැනීම අපහසුය. එසේම සිතවිලි දෙකක් අතර බැලීමේදී හිස් තැනදී තම හිතම කතා ගොතයි කතා කරයි. වේදනාව හා සිතවිලි දෙකක් අතර නිරීක්ෂණයට උපදෙසක් ලබා දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා. අවසාන ප්‍රශ්නේ මොකද්ද? වේදනා දෙකක් වේදනා හා සිතවිලි දෙකක් අතර නිරීක්ෂණයට උපදෙසක් ලබා දෙන්නේ නම් මැනවි. පොඩි ආමතු කියනවා කවියක් හිතවිලි දෙකක් හිතවිලි දෙකක් මැද අන්න තව චුට්ටියයි අහන්න පුළුවන් මං ඒ කවි ටික දාලා දෙන්න කියලා. දෙක හිතන දකින්නකොට අසතිය දකින්නකොට පුතුමාකාර ජීවිතයේ අලුත් වීමක් වෙනවා කියලා. හිතවිලි දෙකක් මැද තියෙන හිතනත් අසතියක්. ඒ නිසා ඔක කරගෙන කරගෙන යනට වෙන්නේ අර මේ zoom in වෙනවා. ඔක්කොම දේවල් ලොකු වෙන්න පටන් ගන්නවා. එතකොට ඉලපතක බැඳලා තියෙන පැත්ත වගේ නෙමෙයි ලිහිලා තියෙන පැත්ත වගේ ඔක්කොම කූර කූර කූර වෙන් වෙලා තේනවා. ආයෙ පල්ලෙහාට આવොත් මිටියම දකින්නකොට ඒක ගණයක්. අරේට යනට පැතිරලා. ඉතින් මේ දෙක දෙකම දකින්න ඕනේ ඉලපත කියන්නේ මොකක්ද දකින්න කියලා. ඒ නිසා මේ ඒක ගන්නව බැඳලා තියෙන එක තමයි ඉතිවිලි දෙකක් ඒක ගන්න වීම තමයි train thoughts නැත්නම් chain thoughts කියලා කියන්නේ නැත්නම් කතන්දර ගොතනවා කියන්නේ. fabrication ඒව වෙන් වෙන්ව දකින්නට පේනවා. ඒව නිකන් දන්වලක පුරුක් දීලා කියලා වගේ. කතන්දරයක් ගෙතිලා නැහැ. හැබැයි අපිට ගොතන්න නැතුව ඉන්න බෑ. අන්නේ ඒ ඒ ගොතන ගතියට සිබ්බණී කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ගොතන්නේ තණ්හාවට නම සිබ්බණී ආතන තියෙන කැලි මෙතෙන් තියෙන අරගෙන ගැට ගහන එක තමයි ගන්න. ගැට ගහව ගමන් ඒකට අන්තර්ගතයක් එනවා. හරයක් එනවා. කෝච්චක් වගේ ඇමිනෙනවා. දංගලක් වගේ ඇමිනෙනවා. නමුත් ඒවා ප්‍රകൃතියේ ඇමිල්ලා නැහැ. ඒ නිසා ඒක ඇමිනිලා තියෙන තැනින් බලලා කලබල වෙන්නේ නැතුව බලාහන යනකොට අන්තිමට ඒවා විස්තර වීමට කියනවා ඝන විනිභෝගය කියලා. මේ ඝනය පොදිය ලිහිලා පෙන්නනවා. ඉතින් ඒකට කියනවා විසිතුරු කොට බැලීම සහ පතුරු ගහ බැලීම කියන. ඒ පතුරු ගහ බලන්න බෑ හිතවිල්ලේ අන්තර්ගතයටමත් උනොත්. පතුරු ගහලා බලනකොටමත් අන්තර්ගතයේ වටිනාකම නැතිලා යනවා. ඒක නිසා ඒ හිතවිලි දිහා බලනවා කියන එක ලේසි නෑ. මේ ආශාසයක් ඇතුලේ ආශාස 1000ක් ලක්ෂයක් විතර පේනවා වගේ ප්‍රසවාසයක් ඇතුලේ ප්‍රසවාසයේ ලක්ෂයක් විතර පේනවා වගේ රූපේ බලලා ඒ හරහා කරගෙන යනකොට නම් මේක අර ගැම්මට අහු වෙනවා. නමුත් දැන් මේ හිත ලෑස්ති වෙලා තියෙන. මේ සාවම ටිකට කරගෙන යනකොට වෙලාව යෝගේ හරියනකොට ඉලපත ලිහලා පෙන්නනවා. පතුරු ගහලා පෙන්වන්න පටන් ගන්නවා. එතකොට පේනවා මේ අතර කිසිම පණිවිඩයක් නැහැ. ඒව නිකන් මේ දඟල් පුරුක් ටිකක් වගේ ට්‍රේන් වෙලා නැහැ තාම චේන් එකක් වෙලා නැහැ. හරි අහිංසකයි. ඉතින් අර අපි ඕනමට ඒව ගැට ගහගෙන ඊට පස්සේ තමයි විඳගන්නේ. ඊට පස්සේ අපි ඒකෙන් තැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒව සිච්චේ විඤ්ඤාතේ විඤ්ඤාතවත්තන් කියලා කියන්නේ ඒව ඒ මට්ටමේ නතර කරන්න ගැට ගහන්න යන්න එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මම මෙම භාවනාව පුරුදු අවුරුදු ගාණක් සිට පුරුදු කළත් ඒ සිදු වූයේ කඩින් කඩ බැවින් අනුක්‍රමික දියුණුවක් নিরතුරුව සිදු වූයේ නැත. නමුත් ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන් වලට අවුරුදු ගණනාවක් සිට සම්බන්ධ වී ඇති බැවින් සෑම වසරකටම කලින් වසරට වඩා යම් දියුණුවක් අත්දැක්කෙමි. මෙම භාවනා වැඩසටහනේ මූල කර්මස්ථානයේට හිත යොමා මද වේලාවකින් ආනාපානයේ ගෙවි ගොස් තුනී වන බව පෙනේ. ඒ සිදුවන්නේ බාහිර අරමුණු වලටත් සිත දුවන අතරමඟදීය. ආනාපානයේ ගෙවි ගොස් සිහින් හුස්මක් ගන්නා බව දැනේ. එවිට මම කලින් අසා තිබුණු ආකාරයට ආනාපානයේ මුලැමැද අග වශයෙන් බලන්නට තැත් කරන විටදී මට දැනුනේ එලෙස කාල පරාසවලට බෙදීමට තරම් කාලාන්තරයක් නැති බවයි. විශේෂයෙන්ම ගන්න හුස්ම ඊතා ඉක්මනින් ඉක්මන් කෙටි හුස්මකි. පිටකරන හුස්ම මදක් දීර්ඝ නමුත් කාලාන්තරවලට හසුවන්නේ නැති තරම්ය. එලෙස කාලාන්තරවලට ඇල්ලීමට නොහැකි වන්නේ සතියේ දුර්වලකමක් නිසාද. නොයසේනම් මායේ උත්සාහය අත්හැර ආනාපානයේ දෙස ඔහේ බලා සිටීම කළ යුතුයද? ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. මේ වෙලාවේදී ඒක සංසිඳීමට ඉඩ දෙනකොට විසිතුරු කරන්න යන්නේ පතුරු ගහන්න බලන්න යන්නේ එහෙම නිදා ගන්න බබාට එහෙම නැලවිලි කවිය කියලා නිදි කරනවා. සමහර වෙලාවල් වලට තියෙන හිත හොඳම විතක්ක ਵਿਚාර දෙක හරි ප්‍රබලයි. එතකොට වෙන්කොල දකින්න පුළුවන්. එතකොට වගේ සංසිඳීමක් වෙන්නේ හැබැයි අරමුණේ රස ධර්මෝජා හොඳට තියෙන මේ දෙක මේ භාවනා ජීවිතේ පැතිකඩ දෙකක්. පැතිකඩ දෙකෙන්ම ආඩ්‍ය වෙන්න ඕනේ පෞද්ගලික ලක්ෂණ සහ පොදු ලක්ෂණ. ඉතින් අවස්ථාව තේරුම් ගන්න මොකද්ද කරන්න කියන එක කියලා දෙන්න කෙනෙකුත් නැහැ. හැම වෙලාවෙම පොට්ට chance එකකින් වෙන්නේ. වෙච්චි දවසේ නම් තේරෙනවා මේකේ ලතාවක් තියෙනවා, කලාවක් තියෙනවා, හැඩයක් තියෙනවා කියලා. ඉතින් ඒකට වෙන ක්‍රමයක් නැහැ ට්‍රයිල් ඇන් එරර් විතරයි තියෙන්නේ. ඒ නිසා සංසිඳන වෙලාවට සංසිඳෙන්ට හරි. විසිතුරු වෙලා පේන වෙලාවට හොඳට විසිතුරුකම බලන්න. ඒක එනකොට මේක ඉල්ලන්න එපා, මේක එනකොට ඒක ඉල්ලන්න එපා. ඒ එන තාලේ අරගෙන තමන්ගේ මට්ටම් තම්මට්ටම් කියලා අරගෙන යනවා කියන එක තේරුම් ගන්න යෝගාවචරයට කොච්චර කල්යද කියන්න බෑ. එතෙන් යනකම්ම කමඨාන සුද්ධ වෙන්න ඕන. එතෙන් යනකම්ම තමන් මේ භාවනාවේ නිකම් ලයිසන් වාහනේ ගන්න ලයිසන් තාම නැහැ. බයිසිකල් තනියෙන් පදින්න බෑ. කවුරු හරි අල්ලා ගන්නවා. ඉතින් ඒක තමයි ක්‍රම එකම ක්‍රමයේ ඔච්චරයි. ඒ නිසා ඔක් කරගෙන කරගෙන යන්න මේ ලියලා තියෙන විස්තරය හැටියට නම් සංසිඳීමට තමයි අනුග්‍රහ කරන්න ගරු ස්වාමීන් වහන්ස අවිවාහක කෙනෙකු අතින් තුන්වෙනි සිල්පදය කැඩිය හැකිද? මහන වීමට කලින් ඔබ වහන්සේ සිල්පද පහක් කඩා ඇති බව කීවත් ඒ දන්නේ පහයි. තව වැඩි කොටසක් ඇති මට මට දැනට මම ක්ලේම් කරන්න පුළුවන් පහකට. ඔබ වහන්සේ අවිවාහකව සිටි නිසා එය විය හැකිද? විකාල භෝජනයේට කබලිකා ආහාර නම් වරහන් තුල දතින් කඩා ගන්නා ආහාර හැර දියර වර්ග වලහන්තුර කැබලි නැති ගත හැකිද? ඔබ වහන්සේ වැනි මධ්‍යස්ත ස්වාමීන් වහන්සේ නමකගෙන් දැන ගැනීම වටීයයි සිතුනි. নমස්කාර වේවා. ඔබ වහන්සේ ඇතුළු සැමට නිදුක් නිරෝගී සුවය පතමි. දැන් කබලින්කාර කියලා කියන්නේ ඝන ද්‍රව වායු ඔක්කොම රූප කොටස්. ඊට සාපේක්ෂව තියෙන්නේ ස්පර්ශ, මනෝ සංචේතන, විඥාන. ඒසෙ ඌ වැටෙන්නේ නාම ධර්ම වලට මේ රූප ධර්ම වලට වැටෙන එක. ඉතින් මේ ඔය ශික්ෂාපද ප්‍රශ්නේ තියෙන්නේ ශිෂ්ඨාචාරයක් තියෙනකොට විතරයි. ඒ තිරිසනුන් අතර කිසියම් ශිෂ්ඨාචාරයක් නැහැ, කතාදත් නැහැ, දික්කසාදත් නැහැ. ටෙන්ෂනුත් නැහැ, පිළිකාත් නැහැ. මේ මිනිස්සුયો මේ ශිෂ්ඨාචාරයක් ඔළුවේ දාගෙන පොල් කටු මාලයක් දාගත්තා වගේ බුදුමාකාර ටෙන්ෂන් එකක ඉන්නේ. ඉතින් බුදුජානනාතික නොකිය කියනවා දැන්සේ බං වගේ ටිකක් අනම්මනම් කියන්නේ රජපෞල කෙනෙනේ අරඤ්‍යගතෝ ආ කියලා කියන්නේ වනචරවයන්. <laughs> ශිෂ්ටාචාරයට අහු වෙන්න එපා. බුලා hina වෙනවා. රුක්ක මූලවගතෝ ආ. ශුන්‍යාගාරගතෝ ආ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිමට ලිව්වා ambiguity of civilization කියලා. මේ අද මිනිස්සයා ශිෂ්ටාචාර සමාජයකට කියලා නගරගත වෙලා ගාමගත වෙලා රාජධානි වලට ගිහිල්ලා විඳවන විඳවිල්ල ඒ මිනිස්සු දන්නවනම් කැලෙන් එළියට එනකොට දැන් පස්ස දැමේ මොකෙරද කියලා දන්නවනම් කද්දාකවත් පස්ස දාන එකක් නෑ. ඒ නිසා මේ මේ මේ ළඟදී ගැන කතා කරේ ගොඩක් වෙලාවට මේ රාජනීෂ් නැත්නම් ඕෂෝ ගොඩක් කතා කරලා තියෙනවා. එයා කියනවා මනුස්සයාට මුදල සහ කසාද කියන දෙක ඇති වෙන්න ඉස්සෙල්ලා මනුස්සයා මොන තරම් සැහැල්ලුවෙන් ජීවත් වුණාද කියලා. සල්ලිය නිසා තමයි උද්දමනේ තියෙන්නේ. කසාද නිසා තමයි දික්කසාද තියෙන්නේ. ඉතින් මනුස්සයා කියනවා අද ලංකාවේ මේ වගේ රටක දවසකට ලියාපදිංචියට කසාද ගන්නට වැඩිලු දික්කසාද නඩු ගන්න ලියාපදිංචියට. මේක සම්පූර්ණ අසාර්ථක දෙයක්. නමුත් අපිට ඒක කරගන්න බැරි. මොකද ਸਰවඥාන්සේ පහළ වෙනකොට ශිෂ්ටාචාරය ඔතෙන් ඇවිල්ලා තිබුණේ. ਸਰවඥාන්සේ ඒක බාර අරන් තියෙනවා. විවාහක ජීවිතය ගත කරන්න පුළුවන් කියලා. හැබැයි පුත්‍රජානන්සේ කියලා තියෙනවා පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ අලුකෙස්ටිබියේදී භද්‍ර යවුණේදී බ්‍රහ්මචරි පටන් ගන්න. ඒක නිසා මේ සාමාන්‍යයෙන් ඔය නිසන්වලට ගිහිල්ලා උඟ දෙනෙක් කියනවා මේ රිලව් එහෙම නැත්නම් බල්ලෝ. ඒ හැසිරෙන ආකාරය දැක්කම ඉතින් උන්ට කිසිම ලැජ්ජාවක්වත් අනේ මේ එළියද කරන්නේ අතුරද කරන්නේ මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. අපිට නිකන් ඇඟ කුයි කුයි ගන්න. ඉතින් මොකද කරන්නේ? ඒක නිසා ඒවා මේ අපි දාගත්ත ශික්ෂාව ඒවට කියන්නේ ලෝකවජ්‍ය කියලා. ලෝකවජ්‍ය කියන්නේ නෑ සම්පඤ්ඤත්ති වජ්‍ය කියලා. ලෝකවජ්‍ය කියන්නේ ලෝකයාට පේන හොඳ නරක දෙකක් තියෙනවානේ. තමයි වෙනවා බුදුරජාන්සේ පණවන ලද වැරදි. ඒක තමයි ඔය මොනාස්ටික් කෝඩ් කියලා ඉගෙන ගන්නෙ. කැමැති නම් ඉල්ල ගන්න. බුදුඥානන් සිතින් පණවනද ශික්ෂාපද කාටවත් අනිවාර්යෙන් පටවන්නේ කැමැති නම් ඉල්ලගෙන බලන්න කොච්චර ශිෂ්ටාචාරයක් ඕනද ඒකට කොච්චර හික්මීමක් ඕනද මේ ශිල්පදේ ඉල්ලගෙන රකින්න. එහෙම නැත්නම් අනිත් පැත්තට මේ ශිල්පදේ අතහැරලා අනිත් ඒවල් කරාට කිසිසේත් බුදුහාමට අගෞරවයක් වෙන්නේ නැහැ ධර්මයට අගෞරවයක් වෙන්නේ නැහැ සංඝයට අගෞරවයක් වෙන්නේ නැහැ ශිල්පද අරගෙන කඩන්න යන්න එපා එතකොට බුදුරජාණන් වහන්සේට විරුද්ධ වුණා වෙනවා ධර්මයට සහ සංඝයට ඒ නිසා සික්ඛං අපච්චක්කය කියලා ශික්ෂාව ප්‍රතික්ෂේප නොකර මෛතුන සේවනයේ යෙදුනොත් පරාදයි ශික්ෂා ප්‍රතික්ෂේප කරලා මෛතුන සේවනට ඒකේ ප්‍රශ්නයක් නැහැ මොකද එහෙම බැඳිලා නැහැ නේ ආ මේ වග වෙලා නැහැ. ඒ නිසා මේ මාතෘකාව හරි කුලුල් මාතෘකාවක්. මේ ඔය කියන කාමීත්‍යචාරේ කයිතාම ගැඹුරින් විස්තර කරනවා ස්ත්‍රියා ස්ත්‍රී පක්ෂයේ 12 20 ආකාරයට කරනවා. විෂයාකාර කඩලා විවාහක අවිවාහක වශයෙන් කඩලා පුරුෂ පක්ෂයක් දාලා මෙන්න මේ මේ තර්ක වලට ගියොත් පුරුෂයාට කාමීත්‍යචාරයක් වෙනවා ස්ත්‍රියට කාමීත්‍යචාරයක් වෙන්නේ නැහැ කියලා මම දන්නේ බුරුම ස්වාමීන් වහන්සේක පෙන්නලා දුන්න යම් යම් තැන්වලදී ඉතින් ඒක කියනවා බලනකොට පේනවා මේක කොච්චර <clears throat> පුළුල් විෂයක්ද ඉතින් ඒක මේ දන්නේ නැතුව ශික්ෂාපද සමාදන් වීම හෝ ඒ කටයුතු කරන්න යෑම නිකන් අහක තියෙන නයි රෙද්දාසේ දා ගන්නවා වගේ වැඩ. ඒ විෂය හරි විෂය හරි පුළුල් විෂයක්. හැම ආගමික පොතකම ඒක සඳහන් කරලා තියෙනවා. සමාජයේ පවතින ආචාර ධර්ම පිළිගත්තා නම් ඒ ඒකෙදි ආචාර ධර්ම වලට කරු කරුවේ නැති වුණොත් සමාජයේ උඹට දඬුවම් කරනවා. හැබැයි උඹට ආචාර ධර්ම පිළිගන්නේ නැතුව සමාජය පිළිගන්නේ නැතුව අරණ්‍යයට කැලේකට වෙලා ඉන්න පුළුවන් කවුරක්වත් දෙන්නේ නැහැ නීති දාන්න. අරණ්‍යයට මේ එළියට ආවනේ එහෙනම් නීතිය බාරගන්න. නැත්තම් වනචරයක්. අරණ්‍යගත වෙන්න පුළුවන්. ඒක නිසා ඒක මානවයර තියෙන තාම අයිතිවාසිකම් මේ රටවල නැතරම් බෑ. එහෙම වන මේ අරණ්‍යගත වෙනවා කියන එක මෙහි <clears throat> කිසි විදිහකට පිළිගන්නේ නැහැ. පිළිගන්න බෑ. ලංකාවේ රටවල කරන්න පුළුවන්. ඒ නිසා ඒ කාමීත්‍යාචාරය කියන එකට සාපේක්ෂව කාම ආචාර කියන එක දැනගන්න. ඒ කාම ආචාර කියලා જાතියක් තියෙනවා. ඒ ආචාර කැඩීම මිත්‍යාචාර බවට පත් වෙනවා. ඒකෙත් ඒ විස්තර ටික ඒකෙදි ඉගෙන ගන්න තියෙන එකක් තමයි ඔය බුදුජානනාංශිකේ ඔය සත්තක නිපාතේ අඟුරු අංකුත්තර නිකායේ සඳහන් වෙලා තියෙනවා සංයෝග විయోగ පරියාය සූත්‍රය කියලා එකක්. ඒකෙදි ස්ත්‍රියාවක් වුණොත් ඒ ස්ත්‍රියාව ස්ත්‍රී ආභරණ ස්ත්‍රී කටහඬ ස්ත්‍රී ලීලාව ස්ත්‍රී ලාලිත්‍ය ස්ත්‍රී ලිංගේ ඒ වගේ හතක් නිතරම පෙන්වන්න උත්සාහ කරනවා. ඒ පෙන්නන හැම කෙනාම ඒ පුරුෂයෙක් පතන ගතිය තමයිලු එකේ තියෙන්නේ. ඒ පුරුෂයා පෙන්නවා පුරුෂ කටහන පුරුෂ ආභරණ පුරුෂ ලීලාවල් පුරුෂ ආකල්ප යකෝගෙම කරන්න තියෙන්නේ ස්ත්‍රියට කැමති වෙන ගතිය. එනිසා මේකන ලෝකේ කැමැත්තෙමුත් ආශිර් ආස්වාදයක් ලැබෙනවා නම් මේ මනුස්සයා කවදා ගැලවෙයිද කියලා තියෙනවා. එතකොට අපි මේ ස්ත්‍රී අයිතිවාසිකම් පුරුෂ අයිතිවාසිකම් කතා කරන්න හදනවයි කියලා කියන්නේ සංසාරේ තියෙන තද බැඳීමක්. ඒක manussකමේ නෑ එහෙම එකක්. එහෙම නැත්තම් කියන්න පුළුවන් උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තට ස්ත්‍රී පුරුෂ ගතියක් නෑ. නියම ඇතිව නැති වෙන ගතියක් තියෙනවා. ඉතින් ඒකට අර මම ස්ත්‍රී කියලා හිතාගත්තොත් මම පුරුෂයි කියලා හිතාගත්තොත් ඒක පුදුමාකාර ඒක පුරුෂ ලිංග පුරුෂ ආකාත ආකල්ප පුරුෂ වචන කටහන ආභරණ හැසිරීම ඒ ඒ චාරිත්‍ර ඔක්කොම රකින්නේ ස්ත්‍රියකට තියෙන කැමැත්තක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් ඒ නිසා මේ ලෝක කවදද මේ ඥාන පිටිකම අතහැරලා manussකමට එන්නේ. හිතා ගන්න බෑ. මොකද හැම දේශපාලන ආර්ථික සමාජයකම කරන දේ ස්ත්‍රීන්ගේ ස්ත්‍රී ගතිය වැඩි කරලා දෙන්න හදනවා. පුරුෂයන්ගේ පුරුෂ ගතිය වැඩි කරලා දීලා මේ දෙකල අතර සම්භෝගයෙන් ඇති වෙන ආස්වාදය පුදුමාකාර උසස් දෙයක් බවට පත් කරන්න හදලා තාති බෝකිරීමක් කරනවා. ඒක තමයි ටෙක්නොලොජි එකෙන් කරන්න බෑ. ඉච්චරමයි ටෙක්නොලොජි එකෙන් කරන්න පුළුවන්. යටතල පහසුකම් වලින් කරන්න පුළුවන් ඔච්චරම තමයි. එහෙම නැත්නම් මේ අපි බලාපොරොත්තු වෙන දියුණුවේ ඒකට කියන්නේ මේ ලෞකික දියුණුව නැත්නම් මේ ලෝක වඩක කියලා වචන බුදුහාම සඳහන් කරලා තියෙනවා. අවධාන ඵලයක් කියලා තියෙනවා බුදුහාම. ලෝක වඩකෝ සුසාන වඩකෝ ඒගොල්ලෝ ඊටාම දක්ෂ වෙනකොට සෑහෙන දරුවෝ ගානක් හදලා මිනි කොත් ගාන වැඩි කරනවා කියන. සෝම් වල තියෙන සෝම් කොත් ගාන වැඩි කරනවා කියන. ඉතින් ඒක නැතුව මේ මේක මේ ස්වභාවයේ දැනගෙන තේරුම් අරගන්න යනවනම් අපිට තේරෙනවා මේ සමාජයේ විසින් ඇති කරගත්ත මේ හරි වැරදි හොඳ නරක චාරිත්‍ර වාරිත්‍ර කියන දේවල් වලට කවදාකවත් හැප්පෙන්න යන්න එපා. හැප්පෙන්නේ ගියොත් මේ සමාජය ඉතාමත්ම විසමයි. හැබැයි ගැලවෙන්නකම බුදුහාම දීලා තියෙනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා හතර පටන් ගන්න ඉස්සලා කියලා තියෙනවා අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතව. ඊතින් ගියar පස්සේ කවුරක්වත් එන්නේ මේ අරක කැඩුවා මේක කැඩුවා කියන්නේ මොකද සමාජයෙන් අයින් වෙලා ජීවත් වෙන්නේ. ඉතින් ඒකට අයිතිවාසිකම කොන කෙනෙකුටම තියෙනවා. ඒක නිසා අපි එතනින් මේ ප්‍රශ්නෙට උත්තර නතර කරමු මම දන්නේ උත්තර ලැබුණාද කියලා. ගරු ස්වාමින් වහන්ස මෙය මාගේ පළමු වන නේවාසික භාවනා වැඩසටහනයි. මේ සතියේ යෙදුන කමඨහන් සුද්ධ කර ගැනීමේදී ඔබ වහන්සේගේ උපදෙස් වලට සවන් දීමෙන් මගේ බොහෝමයක් භාවනා ගැටලු निराකරණය කරගතිමි. ඉදිරියේදී දිනකට පැයක සක්මනක් පැයක පරියන්කේ පරියන්ක භාවනාවකත් යෙදීමට අදිෂ්ඨාන කරගතිමි. මාගේ ප්‍රයත්නය වන්නේ මාගේ ප්‍රශ්නය වන්නේ අනාගතයේදී නැවත ඔබ වහන්සේ මුණ ගැසෙන තුරු අවශ්‍ය විට කමඨහන් සුද්ධ කර ගන්නා ආකාරයයි. සුදුසු උපදේශක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. ඉතින් අපි අමරනාත් දාමු ප්‍රශ්නේ. මගේ මගේ තියෙනවා මේ ඒ වගේ අඬන බබාලට ඊමේල් එන්න තියෙනවා. ඒක දුන්නාට පස්සේ ඕන කෙනෙකුට ඕනම වෙලාවක ලියත හැකියි. මම මේ ඉඳලත් ওই ගිය ගමන් මම බලනවා කම්පියුටර් එකේ බබාලා කී දෙනෙක් අඬනවද කියලා. හැමදාම ඔය ඔයගොල්ලෝ ඔහොම ස්තුති කරනවා නම් ඇත්තටම මගේ කම්පියුටරේ සෝවාන් වෙලා තියෙන්න ඕනේ මේ මේ ගහලල්ලා ඒක දැන් කම්පියුටර් හතරක් පහක් පාවිච්චි කරලා තියෙන එකක්ක සෝවාන් වුණේ නැහැ. වෙන්නේ නැහැ. ඒ නිසා ඊමේල් ඇඩ්‍රස් එක මේ මම දැන එහෙන ආවේ ප්‍රසිද්ධ කරලා තියෙනවා. මේ කොහොමද එහෙම තම අවශ්‍ය කරන්නේ මාව මම ඉල්ලීමක් කරනවා ඒක බැගෑවීමක් ටෙලිෆෝන් කරන්න එපා මට. දැන් ටෙලිෆෝන් වලට මම ආන්සර් කරන්නේ ආන්සර් කරන්න වෙලාවක් නැහැ. හැබැයි මම ටෙලිෆෝන් එක පාවිච්චි කරනවා මගේ වාසියට. ඒකට වෙනම කෙනෙක් සල්ලි දාලා දෙනවා එන කොන්තම ලෝකේ තියෙන හොඳම ටෙලිෆෝන් එකක් තියෙනවා මම ඒකෙන් වැඩ කරනවා. හැබැයි කවදාකවත් <clears throat> කෙනෙකුට මාව ටැප් කරන්න බෑ මොකද මම කොහේ ඉන්නවද හැබැයි ඊමේල් වලට මම වග වෙනවා පහුගිය තතිය ඔය සතිපාසල් නිසා අඩු ගානේ ඊමේල් 15ක් මට මිස් වෙලා තියෙනවා. ඉතින් මේ ඊමේල් ලෝකේ ඉන්න කට්ටිය පුදුම වෙනවා. කොහොමද ඔබ වහන්සේගෙන් ඊමේල් එකක් මිස් වෙන්නේ කියලා. මිස් වෙන්නම බෑ. දැන් දැන්ටත් තියෙනවා තුන හතරට කල් තියලා මම ලැබිලා තියෙනවා. මට මේ කියව ගන්න වෙලාවක් නැහැ කියලා. මම ඒ තරම්ම වග වෙනවා. ඒ නිසා කමටහන් සුද්ධ කරන්න අවශ්‍ය නම් ඊමේල් ඇඩ්‍රස් එක ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය තද බල ලව්ගින්නක් වගේ ලව්ගින්නක් වගේ වෙනවනම් මට ලියන්න. සාහන පොඩි ගින්නක් වෙනවා නම් අමරණාත් වගේ ගේතර තියෙන ෆයර් එක්ස්ටින්ගිෂර් එකක් අරගෙන වැඩේ ෂේප් කර ගන්නවා. ගරු ස්වාමීන් වහන්සේ භාවනා තුලින් ලක්බන අත්දැකීම් හෝ බණ හා සාකච්ඡා ශ්‍රවණය කරන විට ඇතිවන ප්‍රශ්න සැකමසු තැන් අසා දැන ගැනීම වරදක්ද මා තුල එවැනි ප්‍රශ්න බොහෝ විට උපදී. ඒ අවිද්‍යාව නිසා හෝ සුතමේ ඥානය අඩු නිසා විය හැකිය. උදාහන් ලෙස භාවනාවේදී සිතවිලි ලෙස අත්දකින අපේ රුචි අරුචිකම් නිසා අකුසල් වේවි යන මතය දැනට අවුරුදු දෙකක පමණ කාලයක් තුල තිබිනි. මෙවර එය විමසීම නිසා ඉදිරියත් දැකිය හැකි විය. සෝවහන් වීම සඳහා විචිකිච්ඡාව දුරු කළ යුතු වත් මෙවැනි ප්‍රශ්න නිතර මතුවීම නිසා විටක මේ ගන්නා උත්සාහය ආපස්සට යෑමක් සිදුවේ යයි නිතර සිතේ. ධර්ම ඊයේ ධර්ම දේශනාවේදී අපට ඇතිවන ආබාධ සඳහා භාවනාව තුළින් ප්‍රතිකාර ලබාගත හැකි බව ඔබ වහන්සේ පැවසුවා. මාස දෙකක පමණ කාලයක විටින් විට බාහිර පරිසරයේ දකින්න බොඳ වීමකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගියත් ලෙඩක් නැති බව කියයි. නැත්නම් නැති කැරකිල්ලකට බෙහෙත් ගතිමි. අහම්බෙන් මෙන් අනිච්ච සංඥා අනත්ත් සංඥා ගැන අසන විට මෙය භාවනාවේ ප්‍රතිඵලයක්ද කියා සොයන්නට සිතුනි. අපි මේවා හඳුනාගන්නේ කෙසේද? විටක ඔබ වහන්සේ කියනවා දකින්න දේ හෙලි කරන්න කියලා. ඒ විට ඉදිරියට යා හැකි බව. නමුත් විටක ප්‍රශ්න අහන්න එපා කියනවා. දිගටම කරගෙන යන්න කියනවා. එසේ නොකරන්නට පෙළඹෙන්නේ ශ්‍රද්ධාව මධිකමත්ද? සමහර විට මෙවැනි ප්‍රශ්න ඇතිවීම නිසා මා කෙරෙහිම ද්වේෂයක් හටගන්නවා. බාහිර භාවනා නොකර ඉන්න හිතුවත් ඒක දැන් පුරුද්දට ගිහින් කාලසටහන කරනවා. සමහර සාමාන්‍ය ආතති අඩු බව දැනුණත් විචිකිච්ඡාව මගින් නිතරම ආතතිය ඇති කරනවා. ඉදිරියට යෑමට උපදේශක් පතමි. තෙරුවන් සරණයි. ප්‍රශ්න අහන්න එපයි කියන එක නම් මම කවදාකවත් කියන්නේ ප්‍රශ්න නැත්නම් අපි කොහේ කොටේ ඉන්නේ? මේමයි ඉති පොලිස් උසාවියට ගිහලා ක්‍රිමිනල් උසාවිය නඩු දාන්න යන්න එපා. එනිසා ප්‍රශ්න අහන්න ඕනේ අදාළ තැනකදී විතරයි. මේ වගේ තැනකදී අපි ප්‍රශ්න අහන අහන්න යන්නේ. අපි අහන්නේ Tamange අත්දැකීම ගැන විතරයි කතා කරන්නේ. ඒක සාමාන්‍ය ප්‍රකාශයක්. නමුත් විචිකිච්ඡාවයි මේ තියෙන්නේ කියලා දන්නවනම් ඒක විශාල ලාභයක්. මේ කාමච්ඡන්දය ආපෙලාවේ මේ මයිලක තියෙන කාමච්ඡන්දය කියලා දන්නවනම් ඒ කනගාටු වෙන්න දෙයක් නෙවෙයි. ඒක ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය. අස්පනා අපිට දැන් තමයි දකින්න මේ තියෙන කාමච්ඡන්දය කියලා. ඒක විචිකිච්ඡාවක් තියෙනලා දන්නවනම් ඒ ලොකු ලාභයක්. ඒ කවුරුත් කිව්වට විචික විචිකිච්ඡාව ගැන වෙන්න තියෙන විචිකිච්ඡාව ගැන දැනන වැඩක් නැහැ. මේ විචිකිච්ඡාව එළියට ඇවිල්ලා මේ දඟලන වෙලාවේ දන්නවනම් ඒක උත්තරයක් මිසක් ප්‍රශ්නයක් නෙවෙයි. එතන සතුටු වෙන්න අනේ මට ඉතර මේ මේක විචිකිච්ඡාව කියලාවත් දන්නේ දැන් මේක විචිකිච්ඡාව දන්නවා වරේ. පුළුවන් තරම් ඇවිල්ලා මට විචිකිච්ඡාවම ඔළුව අන්දබන්ද වෙන හැටි දකින්න අරින්න. ඒකට සතුටු වෙන්න මිස විචිකිච්ඡා විචිකිච්ඡා වශයෙන් දැකීම පශ්චාත්තාවයක් වෙනවා මම කියන සදාචාරවාදී. ඒ සදාචාරවාදයත් එක්ක ඉදිරියට යන්න බෑ. ඒකෝට අපිට ධර්මානුපස්සනාවට යන්න බෑ. ඒ නිසා විචිකිච්ඡාව දන්නවනම් ඒ කායනුපසනාවත් නෙවෙයි වේදනානුපසනාවත් නෙවෙයි චිත්තානුපසනාවත් ධම්මානුපසනාව තියෙන්නේ. හැබැයි ඒක සතුටු වෙන්න ඕන. මට දැන් තියෙන විචිකිච්ඡාව මන් දන්නේ. නැත්නම් ලියලා තියෙන හැම වෙනකොට මට ද්වේෂයක් එනවයි කියලා. එහෙම වෙනවා මේ විදිහට සූදානම් මනසකින් ගියේ නැත්තම්. නිසා විචිකිච්ඡාව දැන ගැනීමෙන්මයි විචිකිච්ඡාව විනිවිද යන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඉදිරිපත් වෙච්ච නැති විචිකිච්ඡාවක් හරහා විචිකිච්ඡාව තේරුම් ගන්න බෑ සාන්දෘෂ්ටික වශයෙන්. නිසා මේක සාන්දෘෂ්ටික සූත්‍රයට දාලා තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්ස මෙම භාවනා වැඩමුළුවේදී මෙබඳු ප්‍රශ්නයන් නැගීම ගැන පළමු කොට සමාවායි දිමි. කාලය වැඩි වැය කරන්නේ නොමැතිව ඕහෝ නැ යන වශයෙන් පිළිතුරක් ලැබුණාද සෑහීමකටපත් වෙමි. භික්ෂූන් වහන්සේලා හට අකැප දෙයක් පිරිකර වශයෙන් පූජා කිරීමෙන් ගිහියන්ට වැඩක් හෝ පාපයක් සිදුවේද? තෙරුවන් සරණයි. ඒ අර අපේ පැත්තේ අම්මා ඉන්න කාලේ කියනවා මේ උපාසකම්මගේ උපාසක මහත්තයෙක් ගියක් හදලා ඒ ගෙදර මේ හාමුදුර කෙනෙක් වස්වැසව. වස්වැසලා ඉවෙන්නකොට හාමුදුර උපාසකම්මත් එක්ක පොඩි පොඩි අනවශ්‍ය සම්බන්ධකමක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ යා උපාසක මහත්තයා ලොකුවට කටපිංගම පූජා කරලා හරිගස්සලා අටපිරිකරක් පූජා කරලා එතන මෙතන උපාසකම්ම අතින් අරගෙන ගිහලා ඒකත් පූජා කරා. ඊට පස්සේ කටින බින්කමුත් ඉවරයි, දීගෙත් ඉවරයි. උපාධිමත්ය. උපාධිමත්ය සෑහෙන කාලයක් කැන්ඩිඩේට් කෙනකන් එනකම් බලන්න ඉඳ ඇති මං හිතන්නේ. හම්බුණා gediya පිටින් මරන් ගිහලා පූජා කරාලු. ඉතින් කැපා කැප භාවේ නම් මට කියන්න දන්නේ නැහැ. මාරු ප්‍රශ්න තියෙන්නේ මේ සංඝ ඇසුරු කරන්න ගියාම එක මිනිසෙක් කිව්වලු මේ මේ බලපං උඹලම් බලම හරකෙක් වගේ මේ බොනවා ඒ වුණාට කවදා හරි මේ හරකෙකුට වතුරොයි රායි දීලා බලපං හරව කවදාවත් රාබනවද වතුර නෙපන්නේ ඒක අරුකල ඒකනයක ඌට හරක කියන්නේ දෙක ඒක නිසා ඔය කැපා කැප භාවය සංඝහට තියෙනවා විනේ ගිහියට තියෙන එක ගිහියාගේ තියෙන මට්ටමේ හැටියට තමයි තේරුම් ගන්න. ඒ නිසා මේ වගේ දේවල් වලට කාටවත් උත්තර දෙනව ඕ නැහැ උත්තරයක් දී ගන්න අමාරුයි. ඒ නිසා මේ වෙන ක්‍රමයකුත් නැහැ. මේකමයි තියෙන ට්‍රයිල් ඇන් එරර් මෙතඩ් එක විතරමයි තියෙන්නේ. ඒ නිසා කරගෙන කරගෙන යනකොට හැම වෙලාවෙම විවෘත මානසිකෙන් කටයුතු කරන්න. මොනවාරි කවුරු හරි කිව්වොත් ඒකේ හේතු යුක්තිය විචාරක බලන්න. ඒ චුචිසල කවල තේරුම් ගන්නව ඇර මේක පැකට් එක පිටින් දෙන්න විදිහක් නැහැ. අවස්ථාවේ හැටියට තේරුම් ගන්න පුළුවන් භික්ෂුවකට තියෙන ඒ නීති ටික නැත්නම් උපසම්පදා භික්ෂුවකට ඊට හරි සැරයි ඊට වැඩි හුඟක් වැඩි භික්ෂුණියකට. ඒ ඒ නීති ටික දිහා බලනකොට ඒකේ ඒ කොලේක ලියලා නීති තිබ්බට ඒකේ shades of meaning ඒකේ අර්ථ ඡාය ගත්තාම බුද්ධම අර්ථකතන තියෙනවා. ඒක නිසා තමයි සියන්නිකාය, රාමඤ්ඤනිකාය, අමරපුරනිකාය, අර ගුරු කුලේ මේ ගුරු කුලේ කියලා දීලා තියෙන හැම ඒ විනය විවස්ථාවකටම අර්ථ ඡායා තියෙනවා. ඉතින් හරි අමාරුයි ඔය කියන කතාවේදී මොකද්ද මේක වෙන්නේ කියන මේ කේස් එකක් ගන්නවා නම් මෙන්න මේකයි උනේ කියලා එහෙනම් පුළුවන් කියන්නේ අපේ ගුරුකුලේ ඔකට ගන්න මෙන්න මේකයි කියලා එහෙම තමයි පොදු උත්තර දෙන්න අමාරුයි. ඉතින් අපි එතනින් අපේ ප්‍රශ්න විචාරාත්මක කඩපිල සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.